වැදගත්ම දේ තමයි මෙතෙන්දී අපි මිනිසුන්ගේ ආහාර රටාව වෙනස් කිරීමත් ආහාර රටාව අපේ පරණ පුරුදු අර සාම්ප්‍රදායික ආහාර රටාවට ගෙන යාමත් ක්‍රියාකාරී ජීවන රටාවට ඇදෙමින්වත් තමයි ප්‍රධානම කාරණා දෙක. ඒ අමතරව අපේ තියෙන අහිතකර පුරුදු ඈත් කර ගැනීම ඉතාම වැදගත්.